පඤ්ඤා චක්කුන් නමති නෑ. එයාගේ අර හොඳකම කාලකන්නිකමක් බවට පත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ ලැබෙනකම් කවදාකවත් අතරමඟ නතර වුණේ නෑ. අපිට වෙලා තියෙන අපිට පොඩි දෙයක් හම්බෙච්චාම ඒක සමානට හිටියට වැඩිය හොඳ තැනක් වෙන්න පුළුවන්. එතන ඇති කියලා හිතෙනවා. ඒකට අපපටි වාහනිතාවය කියලා කියනවා. මේ උරුසෙට උඩින් පිටිපස්ස හැරලා බලන ගතිය හා මම සෑහෙන දුර ඇවිල්ලා තියෙනවනේ කියලා බලනවා. ඒකෙම සන්තුට්ඨිතාවයක් ඇති වෙනවා. යෝගාවචරයට අසන්තුෂ්ඨිතාවයක් තියෙන්නේ න අපපටිවාණිතාවයි. කද්දාකවත් පිටිපස්ස බලන්නේ ඉස්සරහ විතරමයි බලන්නේ. අන්න ඒ ගතිය හොඳින් වඩා හොඳ තෝරන ගතිය මොකද්ද හේතුවක් නිසා තේරවාදයේ ගැඹුරු පැත්ත අපිට අහිමි වෙලා තියෙනවා. දේශනාව වෙනන් නැතුව නෙවෙයි. නමුත් මේ තියෙන ජනප්‍රිය බණ බණ දහම් දේශනා නැත්තම් පවතින පද්ධතියේ අපි හොඳයි කියන මට්ටමට ගෙනල්ලා අපිට අනික් අය වගේ නෙවෙයි අපි සම්මියක් දෘෂ්ටිකයි අපිට තමයි දිවි ලෝකේ තියෙන්නේ හොඳයි කිය කිය ඉන්නවා. නැත් එහෙම කියන තැනකට එහෙම සන්තෝෂ වෙන තැනක නෙවෙයි බුදුරජාණන්සේ අපිට පළපදියම් වෙන්න කියන්නේ උත්සුම්ම තැනට යනකයි යන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි දවසක සිල්වන්ත උණයි කියලා කියමුකෝ. ඒ සිල්වන්ත උනාට පස්සේ කවදා හරි අනාගාමී මට්ටමට විතර යනකොට තියෙනවා අපි එදා කරලා තියෙන සීලබ්බත පරාමාසයක් විතරයි. සීලයක් කරලා නැහැ. සීලය හරිනම් ආයේ වෙනම භවනා කරන්න ඕනේ සමාධිය හරියන්න ඕන. ඒක නිසා සමාධිය හරියන්නේ සීලය හරිය වෙලාවට තියෙන ලකුණක් විදියට තමයි. එහෙම නැතුව මේ දාන සීල වැඩ කරනවා භවනා නොකරන ඒ ශීලයේ ඒ පවතින සීලය බොහෝ විට පරාමාශයක් වෙනවා. මම සිල්වන්තයි කියලා අනික් කට්ටිය සිල්වන්ත නැහැ කියලා අපේ ගෙදර මිනිස්සු සිල්වන්ත නැහැ කියලා නැත්නම් අපේ ගෑණි සිල්වන්ත නැහැ කියලා අපි පව් පුරව ගන්න. කවදාකවත් අර තන නොතන දන්නේ නැහැ. මම එදාට වැඩිය මං අද සිල්වන්ත ඒක හරි. නමුත් ඒ ඔක්කොමලා ඒත් එක සිල්වන්ත වෙන්න ඕනේ. එහෙම එකක් මේ ලෝකේ නැහැ. බුදුජාන් වහන්සේ දැන් සිද්ධාර්ථ කුමාරයා කාලේ අසෝදරාවත් එක්ක කරකාර බඳින වෙලාවේදී බොහොම පිළිවෙලට තමයි කටයුතු කරනා උනේ. නමුත් සුපබුද්ධ රජුරෝ යසෝදරාවගේ තාත්තා බද්ද වෛරයි බුදුරජාණන් වහන්සේත් එක්ක. පාරහරා බුද්ධිය ගත්ත පාරේ හරහා යන්න බැරි වෙන්නේ. ඉති බුදුරජාණන් වහන්සේ නෛත්‍රි ප්‍රාතිහාරේ පාඩ සිල්වන්ත කරන්න එපයි. එහෙම ගන්නෑ. එහෙම වුණක් නෑ. යා සිල්ලන්තුන් නැත්නම් යා විඳ ගනී. හැබැයි සීලන්ත වීමේ ආනිසංස විස්තර කරගෙන උතුම්ම සීල ආදර්ශයක් පෙන්වගෙන යනවා. ඒ නිසා ආයේ කුසල සීලය තියෙනවා නම් ඒක සාදී හිතනකොටම සමාධිය තමයි. ආයි වෙනමම නකොපණිතම් බික්කවේ චේතනා කරකාතබ්බං. චේතනා කරන්න දෙයක් නැහැ මම ඉතර හිටියේ වල්ලූරෙක් වාගේ කක්කව ගඩේ läගගෙන දැන් නැහැ. දැන් මම ගොඩ ඇවිල්ලා පිරිසිදු වෙලා ඉන්නවා කියනකොට මේ ඇති වෙන ඒ ප්‍රීති ප්‍රමෝදය තමයි ප්‍රඥා මේ සමාධියට හේතු ඒක නිසා මේ අධි කුසලය නැත් අධි කුසල නෙවෙයි කුසල සීලය අනිවාර්ය සමාධියට හැරලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අපි කොච්චර සමාධි වඩන්න ගියා සමාධියේ නැත්නම් හේතු එකම හේතුව සීලය නෙවෙයි සීලේ බොහෝ විට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒක වුණත් දැනගන්න පුළුවන් නම් මට දැන් භාවනා කරනවා මං අවංකව උත්සාහ කරනවා හරියන්නේ හරියන්න හේතුව සීලෙ වෙන්න ඇති කියලා වෙන කෙනෙක් කියනට වැඩිය Tamanට වැටහෙනවා නම් ඒක හරීම වටින දෙයක් මොකද අනික් කෙනෙක් කිව්වොත් හිතරි දෙනවා ඒ පාවොක්කොල මම ගිහිල්ලා ඒ භාවනා කරන වෙලාවේදී මේ <coughs> මට ඉස්සෙල්ලා හැමදාම සුදු ආම්ප කෙනෙක් ඇවිල්ලා කමටාන් සුද්ධ කරනවා ඊට පස්සේ මම කමටාන් සුද්ධ කරනවා ඊට අර සුදුහාමුදුරු පුදුමාකාරයි ඒ භාවනාවට කැප වෙලා තියෙන හැටි, සයිඩට ගරු කරන හැටි ඔක්කොම ටික කරනවා. කවදාවත් භාවනා පැත්තට ඔළුව නැමෙන්නේ නැහැ. ඉතින් සයිඩ් යුරුනාට පස්සේ කියනවා ඉතින් මේ ඇත්තන්ට භාවනාවට වැඩිය දාන සීල දෙක තමයි කියලා දෙන්න ඕනේ. එහුවා ඉතින් යම් මට්ටමට එන්නේ නැතුව භාවනා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ පුදුම සිල්වන්තයි හැබැයි ඒගොල්ලන්ගේ වචනේ. හැබැයි සීලබ්බත පරාමාසයක් අල්ලගෙන ඉන්නේ. ඒක ඒ කෙනාට තේරුම් කරලා දෙන්නම බෑ. මොකද ශීලයේ රකින්නේ ප්‍රයෝජනෙයි සලකලා නෙවෙයි. මේ ශීල රකින්නවා කියන්නේ. මම අට සිල් ගන්නවා, දස සිල් ගන්නවා, මම දහස සංවර සිල් ගන්නවා, මම සාමණේර වෙනවා, নানা ආකාර දේවල් කරනවා. කිසිම අසහනය හෝ ආතතිය අඩුවක් වැඩියක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ තන නොතන දැනගෙන ඊට පස්සේ භාවනාවට හිත දැම්මට පස්සේ නැත්තම් හොඳට සලකලා බලලා අර සිල්පද පිළිබඳව එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව නැත්නම් ප්‍රතිરૂප දේශ වාදය පිළිබඳව නැත්නම් තමන් පෙර කළ පිං පිළිබඳව සලකා බලන්න ඕනේ මොකෙන්ද මේක වෙන්නේ නැත්තේ කියලා භාවනා නැතර කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ අර අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු සමාධියක් වැඩලෙවල සමාධිය හරි ගියයි කියලා. ඉතින් අපි මේ ලෝකේ සාමාන්‍යයෙන් මේ ලංකාව වගේ රටක භාවනා කියලා කියන්නේ සමාධිය තමයි. ඒක හුඟ දෙනෙක් මේ ඉඳගෙන භාවනා කරන එක ගැන හරි ආසා. මොකද සමාධිය ගොඩක් වෙලාට වැඩි වෙන්නේ ඉඳගෙන භාවනා කරනට. සක්මන් කරනකොට හොඳට වීර්ය තමයි වැඩි වෙන්නේ. එදිනදා වැඩ කරනකොට සතිය පිහිටවනකොට සම්පජඤ්ඤය තමයි වැඩි වෙන්නේ. ඉතින් අපි භාවනා කරන හුඟ දෙනෙක් ඉඳගෙන මේ බුදු පිළිමයක් වගේ වාඩිලා භාවනා කරන්න කැමතියි.